ඔබ වහන්සේගෙන් මේ කෙටි ප්‍රශ්නයක් අහන්න තිබ්බා තව මට අර අදිෂ්ඨාන පාරමිතාව ගැන. අඳුරනේ අර සුමේද තාපසතුමා නේ දැන් වෙලා ඉද්දිනේ බෝසතයන් වහන්සේ මේ අපිට මේක තීරණය කරන්නේ මම බුදු වෙනවා කියලා. ඒක අදිෂ්ඨාන පාරමිතාවක් විදියට ගන්න පුළුවන් අඳුරනේ ඒ ආත්ම භාවයේ ඒක නෑ ඒ වෙනකොට උන්වහන්සේ මනෝ ප්‍රනිධාන වා ප්‍රනිධාන වශයෙන් කල්ප ගණනාවක් මනස පුහුණු කරලා තියෙනවා. ඒ පුහුණු කරපු මානසික ශක්තිය අවදි කළ අවස්ථාවක් තමයි එතන. එතන මොකද බුදුවරයෙක් විවරණයක් දෙන්නේ නැවත කවදාවත් මොන බාධකයාවත් සසරේ මේ අදිෂ්ඨානය බිඳෙන්නේ නැති මට්ටමට තහවුරු වෙලා තියෙනවා නම් පමණයි. එහෙම නැති කෙනෙකුට බුදුවරයෙක් විවරණ දෙන්නේ නැහැ. සහ බුදුවරයෙකුට අනාගතයේ අහවල් කාලේ මේ නමින් මෙහෙම බුදු වෙනවා කියලා නිශ්චිතව කියන්න පුළුවන් වෙන්නේ සාධක මේ වෙනකොට ස්ථාවර වෙලා තියෙන නිසා. එහෙම ස්ථාවර සාධක නැතිනම් බුදුවරු ඒ බඳු ප්‍රකාශන කරන්න යන්නේ නැහැ. මොකද බුදුවරේ කරන ප්‍රකාශනයේ කවදාවත් වරදින්නෙත් නැහැ. වරදින විදිහ ප්‍රකාශනයක් බුදුවරේ කරන්නෙත් නැහැ. ඒ හරියට හේතු සාධක අධ්‍යයනය කරලයි ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ මට්ටමට සාධක තහවුරු වෙලා නම් විතරයි බුද්ධ විවරණය ලැබෙන්නේ. ඉතින් ඒ වෙනකොට ඒ සාධක තහවුරු වෙන මට්ටමට උන්වහන්සේ නවාසංඛ්‍ය සත්තසංඛ්‍ය කල්පලක්ෂයක් හැටියට දැක්වෙනවා වාප්‍රනිධාන නවාසංඛ්‍ය කල්පලක්ෂයක් හැටියට දැක්වෙනවා වාප්‍රනිධාන මුලින් මනෝප්‍රනිධාන. ඒතර මේ විදිහට පූර්ණේ කරලා ශක්තිමත් වුණු අදිෂ්ඨානයත් එක්කලා තමයි උන්වහන්සේ අර බුදුරජාණන් වහන්සේට වඩින්න අර මඩගොඩ මත වැතිරෙන්නේ පවා තමන්ගේ කය ඒ දණ්ඩක් හැටියට සකසලා ඒ අදිෂ්ඨානය ඊළඟට බුදු මම අනිවාර්යෙන් බුදු වෙනවා කියන ඒ ඒ අදිෂ්ඨානය ඒ මට්ටමට මතු කරන්න පුළුවන් උනේ සසර පුහුණු වෙච්ච නිසා නිසා ඒක අදිෂ්ඨානය මතු උණු තැනක් හැටියට මතු කරන්න පුළුවන් ඒ පළමු අවස්ථාව නෙමෙයි එහෙම අම්දුරණ වහන්සේට බොහොම පිං කෙරුවන් සරණයි